ඒ මහත් වාග්යක් වාසනාව. ඒද ලෝකෙට ධර්මය හැමදාම පහළ වෙන්නේ නැහැ. ලෝකේ සත්‍ය වූ ධර්මය හෙවත් සද්ධර්මය අහන්ට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. ඒ බුද්ධෝත්පාද කාලය වුණත් ඊටාම කලාතුරකින් දුර්ලභවයි මේ ලෝකයට පහළ වෙන්නේ. මොකද හැම යුගයකම බුදවරු පහළ වෙන්න තරම් බෝධිසත්වවරු බුදු බව පතාගෙන පාරමී නොපුරන නිසා බුදුවරු ලෝකයට ඊටාම හිගයි. මහා බෝධිසත්ව කෙනෙක් බෝධිසම්භාරය පුරනවා කියලා අපට අසන්ට ලැබෙනවා නම් එයත් ඊටාම දුර්ලභ දෙයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව අපි අහනකොට අපි දන්නවා උන්වහන්සේ මේ අනන්ත දීර්ඝ සංසාරේ මොනතරම් දුකක් විඳලා තියෙනවද ඒ දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පූර්ණේ කිරීමයි එවැනි මහා කරුණාව ඇති මහා වීර පුරුෂයන් ලෝකේ ඊටාම අල්පයි එවැනි අල්ප වූ මහා ශ්‍රේෂ්ඨ වීර පුරුෂේ ඒ සියලු සම තින්සත් පාරමී ධර්ම පූර්ණේ කරලා පස්චිම ආත්ම භාවය කියන්නේ අවසාන උපතේ ඉපදිලා ඒ ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා කියන ඒ මහා පුදුම සිද්ධිය සිදු වෙන්නේ ඊටාම අමාරුවෙන් අපහසුයෙන් හේතුව උන්වහන්සේට බුදු වෙන අවසාන උපතේදී එය වැළැක්වීම සඳහා පැමිණෙන්නා වූ මාර බලවේග අනන්තයි අපරිමාණයි. ඒ සියලුම මාර සේනාවල් සිඳ බිඳ දමා මේ බුදු භව කියන මහා ශ්‍රේෂ්ඨ ලෞතර தත්ත්වය උපදවා ගත්තහම උන්වහන්සේටම මනසට හිතෙනවා මේ බුදු බව ගැන හිතනකොට මා මේ ලබාගත්තා වූ බුද්ධත්වයේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒ ඊටාම අති වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ දෙයක්. ඒ බුදු බවත් එක්කම මට ලැබුණා වූ ධර්ම අවබෝධය ඊටාම ගැඹිරයි. ගැඹුරුයි ඒ වගේම සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට මෙය අවබෝධ කරගත නොහැකි. එසේ අවබෝධ කරගන්නවා නම් සංසාරයේ මේ බුද්ධත්වයේ තුලින් ලැබෙන ධම් පණිවුඩය ශ්‍රවණය කරන්ට තරම් තේරුම් ගන්නට තරම් ඥානයක් බුද්ධියක් දියුණු කරගෙන ආපු අයෙක් විය යුතුයි. එම නිසාම උන්වහන්සේට හිතෙනවා මා මේ ධර්මය දේශනා කළොත් ඒ ධර්මය තේරුම් ගන්න අය ඉතා අඩුයි. ඒ නිසා මේ ධර්මයේ දේශනා කිරීමෙන් මා වෙහෙසටපත් වෙනවා. මට සමහර විට ක්ලාන්ත බවක් ඇති වෙන්නත් පුළුවන්. මොකද ඒ තරම්ම අවබෝධ කරගත්ත ධර්මය ගරු ගැඹීර සහිතයි. එනිසා මේ ධර්මය මම දේශනා කරනවාද නැද්ද කියන අල්පෝත්සාහයේ බුදු කෙනෙකුට ඇති වෙනවා. මේ අල්පෝත්සාහයේ පිළිබඳව දැනගන්නවා බ්‍රහ්ම ලෝකයේ සිටින්නා වූ මහා බ්‍රහ්මයාණන් මහා බ්‍රහ්මයා කියන කෙනා මීට 20 අසංඛ්‍යයකට පෙරදී අර මවගේ තමන්ගේ කුස පිට තුල මව තබාගෙන මහා සමුද්‍ර අර්ණවය තරණය කරගෙන පැමිණෙන වෙලාවේදී ඒ මහා පුරුෂයාට මේ මහා පුණ්‍ය කර්මයේ බලයෙන් මම මේ මගේ මව තරණය කරන්නා වගේ සියලු ලෝක සත්වයෝද තරණය කරන්නිමි කියන මහා කරුණාසිත ඇති කරවන්නේ මහා බ්‍රහ්මයා කියන බව ධර්මයේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවොත් ඒක පැහැදිලි කළා එතන ඉඳලාම මේ සසර ගමනේ එන විට මේ මහා බ්‍රහ්මයා විтин විට විтин විට උන්වහන්සේට ඒ බුද්ධත්වයේ පිළිබඳව චින්තනය ශක්තිමත් කරනවා. නාන්සේට සසරදී ආපදාවක් ඒ වගේ මග වැළැක්වීමක් මාර බලවේගයක් එනවනම් ඒවා වැළැක්වීම සඳහා මහා බ්‍රහ්මයා උත්සාහ ගන්නවා. ඒ වගේම උන්වහන්සේ අවසාන උපතේ ඉපදෙන වෙලාවටත් මහා බ්‍රහ්මයා පැමිණිලා රන්දලකින් වඩා ගන්නවා. සක්‍ර දිව්‍ය රාජයා රිදී දලකින් වඩා ගන්නවා. හතරවරන් දිව්‍ය රාජවරු රත්වන් වූ විල්ලු දෝලෙන් කම්බිලි වලින් වඩා ගන්න. මේ විදිහට මහා බ්‍රහ්මයාගේ සම්බන්ධතාවය නිරන්තරයෙන්ම මහ බෝධිසත්වයාණන් කෙනෙකුට ලැබෙනවා. ඒ ආශිර්වාදයක් මැද උන්වහන්සේ ලොවට ඉපදිලා ඊළඟදී අභිනිෂ්ක්‍රමණය කරන් පස්සෙත් බ්‍රහ්මයාගේ ආරක්ෂාව වගේම මීට පෙර බුදුවරින් වහන්සේගේ අවසාන අෂ්ට පරිස්කාරයේ ශාසනේ එය ඊටාම ගෞරවෙන් හිසමත තබාගෙන මහා බ්‍රහ්ම විමානයට අරන් ගිහිල්ලා ඊළඟ බුදුවරින් වහන්සේ පහළ වෙන තුරු ඒ අෂ්ට පරිස්කාරයේ බ්‍රහ්ම විමානයේ තැන්පත් කරලා තබා ගන්න. අබිනිෂ්ක්‍රමණය කරන බෝධිසත්වයාණන් වහන්සේට ප්‍රෝජාව ලබා ගැනීම සඳහා මේ අෂ්ට පරිස්කාරයේ ගෙනවිත් පූජා කරන්නෙත් මහා බ්‍රහ්මයා කියන බව සඳහන් වෙනවා. ඊළඟදී උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ නාන්සේට පැමිණෙන මාර බලවේගය වලක්වාලීම සඳහා මහා බ්‍රහ්මයාණන් නිතර නිතරම ආරක්ෂාවට පැමිණෙන. එසේම ලෝතුරා බුදු බවට පත් වුණා වූ බුදුරජාණන් වහන්සේට අර අල්පෝත්සාහය ඇති වෙන වෙලාවෙදී සතේ අහං ධම්මං දේසෙයං සෝ මමස්ස විහෙසා සාමවස්ස කිලමතෝ කියලා මේ චින්තනය එනකොට මහා බ්‍රහ්මයා මහා බලවත් පුරුෂෙක් දිගු කරපු අත හකුළු වන ෂණයකින් හකුළු වන හත දිගු කරන ෂණයකින් බ්‍රහ්ම ලෝකයේ සිට මනුස්ස ලෝකයේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා වූ ඒ බුද්ධ ගයාවේ ඇවිල්ලා පහළ වෙනවා බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවලා වන්දනා කරනවා වන්දනා කර ආරාධනා කරනවා දේසේතු සුගතෝ ධම්මං දේසේතු භගවා ධම්ම භාග්‍යතුන් වහන්ස ධර්මය දේශනා කරන සේක්වා සුගතයාණන් වහන්ස ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරනවා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. ඉතින් මේ ලෝක සත්‍යයට ධර්මය අහන්ට නොලැබුණොත් අනේ ඒ සියලු ජනතාව පිරිහීමටපත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්ස මහා කරුණාවෙන් යුක්තව ඔබ වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා කියලා හිස මුදුනේ තබාගෙන අත්තබාගෙන වැඳලා ආරාධනා කරා. එින් එතන සිට බුදුරජාණන් වහන්සේත් ලෝක සත්වයාගේ පුස්පාක්කම් ගුණාගුණ පිළිබඳව මානසිකාරයෙන් උන්වහන්සේ බලන. ඔව් සුදුසු විශාල පිරිසක් දෙවියන් බ්‍රහ්මයන් අතර මිනිස්යෙන් අතර සිටිනවා දකින බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මේ ශ්‍රේෂ්ඨ වූ නෛර්යානික වූ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්න. මේ ධර්මයේ දේශනා කරන් කරන් පසුව මිනිස්යෙන් බොහෝ දෙනෙක් සෝවාන් සකදාගේ අමනාගාමි අරියත් කියන්නා වූ මාර්ගඵල පිළිවෙලින් නිවන් අවබෝධ කරගන්න. ඒ වගේම ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් දස දහසක් ශක්වලවල වාසය කරන්නා වූ දෙවියන් බ්‍රහ්මයන් මේ ධම ඇසීමට පැමිණිලා ඒ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් සකදාගාම අනාගාම යරියක් කියන සතර මාර්ග සතරඵල පිළිවෙලින් චතුරාර්ය සත්‍ය තුලින් උතුම් අමා මහ නිවන් අවබෝධ කරගන්න. අන්න එසේ නිවන් අවබෝධ කරගත්තා වූ විශේෂ කෙනෙක් හිටියා කොසඹ නුවර ගෝසිත ආශ්‍රයේ උදේනි රජතුමාගේ රාජධානිය. ඇයට කියන්නේ කුජුත්තරා කියලා. ඇයගේ නම උපතින් උත්තරා නමුත් ඇය වැඩි වියදපත් වෙනකොට කොන්ද මදක් කුදු වෙච්ච නිසා උජ්ජුත්තරා කියන නම තිබ්බා. ඒ දිනපතාම උදේට රජතුමාගේ අන්තපුරේ සිටිනවා සාමාවතී කියන දේවිය ප්‍රධාන දේවිවරු 500ක් ඒ දේවිවරුන්ට උදේ හවා මල් පැලඳීම සඳහා විශාල මල් පැහැක් හිස තබාගෙන මේ රජමැදුරට පැමිණෙනවා දිනක් මෑ අතරමඟ මල් පැහැ අරගෙන එන විට මල් පැහැ කියලා කියන්නේ මල් විශාල කූඩයක්. මේ අරගෙන එන විට මෑ දකින්වා පාරේ ඉදිරියෙන් ලස්සන තොරණක් වගේ බැබලි බැබලි කවුද එනවා. ඒ ඉදිරියට ගියා බලාගෙන හිටියා මේ කවුද කියලා. මා බුදුරජාණන් වහන්සේ කියන අඳුන්වා දීම බුදුහාමුදුරුව සිදු කළා. ඇයට පුදුමාකාර වූ මහා ප්‍රසාදයක් චිත්ත ප්‍රීතියක් ඇති වුණා. ඇය කල්පනා කරනවා අනේ මං දුප්පත් කාන්තාවක්. මේ වගේ ලෞතුරා බුදුවරුමා කොච්චර සංසාරේ දැකලා ඇද්ද? එහෙත් මට තවමත් බුදු කෙනෙක් දැකලා බණ අහලා නිවන් දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා අද මං මොනවා හරි දෙයක් උන්වහන්සේට පූජා කරලා බණ ටිකක් අහගන්න ඕන. අනේ ඉතින් ඒත් මම මොනවා පූජා කරන්නද? මාළඟ තියෙන්නේ මේ මල් පැහේ තියෙනා වූ මල් ටික විතරයි. ඒත් මේ මල් ටික රජදේවිවරුන්ට නොලබුණොත් රාජ අනුව මගේ ජීවිතේ නැති කරලා දාන්න පුළුවන්. රජානුවනුව මගේ බෙල්ල ගසා දාන්න පුළුවන්. ඒ නිසා මම මේ පූජා කරනවාද නැද්ද කියලා කීප විටක්ම හිතලා බැලුවා. කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා මහා පිනක් සිද්ධ කරගෙන මගේ ජීවිතේ නැති වුණත් නරක තැනකට අපායකට යන්නේ නැහැ. ඒ නිසා මම අද ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව මගේ ඉදිරියට වැඩම කර වදාළ මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලේ මේ මල් සියල්ල මම පූජා කරනවා කියලා අර මල් දෝතින් දෝත අරගෙන බුදු සිරිපා පිරෙනතුරු මල් පූජා කරා. ඒට හරිම සතුටුයි සද්ධාව පිරී ඉතිරි යනවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩි ගියා. ඉදිරිපස දන නමස්කාර කරගෙන ඉන්න කුජුත්තරාවට බුදුරජාණන් වහන්සේ මහා මගදීම ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව ඇය ඊට හොඳින් ශ්‍රවණය කරනවා තේරුම් ගන්නවා. ඒ ධර්මයේ තේරුම් අරගත්තාම ඇයගේ ජීවිතයේ පිළිබඳව තිබුණා වූ ආශාව තණ්හාව සක්කාය දිට්ඨිය සහ මුලින්ම සිඳිලා යන ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ තමයි නිවන් දකින්න තියෙන ශාසනය කියලා ස්ථිරව තේරුම් ගන්න. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ සීලයෙන්ම තමයි නිවන් දකින්නේ කියන එක ඇය තේරුම් ගන්න. මේ විදිහට ඒ මොහොතේදීම ඇය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනා වූ සසර බැඳ තබන්නා වූ ප්‍රබල බැමි තුනක් කඩා බිඳ තමා ඇය සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඇය දැන් හිස්සතින් යනවා රජමැදුරට. දේවීවරු මුණ ගැහෙනකොට අහනවා කෝ කුජ්ජත්‍රාවද මල්? ඇයි ඔබගේ මල්ලොට මොකද වුනේ? කාටද මල් දුන්නේ? ඇයි ඔබ අද මල් ගినాවේ නැත්තේ? තර්ජනාත්මකව අහනවා. ඒ වෙලාවේදී අය කියා සිටිනවා මගේ අද හදවත් නැමැති මලයි මම ඔබලාට පරිත්‍යාග කරන්නේ. හදවත නැමැති දහමින් පිබිදුනා වූ පිපුණා වූ මල අද මට පුළුවන් දේවියනි ඔබලාට පූජා කරන්න. මොකද්ද ඔබ මේ කියන අමුතු කතාව? ඔබගේ මොන දිහා බැලුවත් අද බොහොම අමුතු ප්‍රසන්න භාවයක් තියෙනවා. ඔබගේ ශරීරයත් අද හරිම ප්‍රසන්නයි. ඔබ වෙනදාට වඩා මහ පුදුම පිබිදිච්ච මනසකනේ මේ කතා කරන්නේ. මොකද්ද මේ වෙනස අපට කියන්නේ? ඒ වෙනස ගැන කියන්න නම් මට විශේෂ ගෞරවයක් කරන්න ඕනේ. දේවි වරුණි අද මට මහමගේ එනකොට තුන් ලෝකයකට අග්‍රවන්නා වූ තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ මුණ ගැහුණාම මට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වුණා. උන්වහන්සේගේ සිරුර බැලුවහම නීල පීත ලෝහිත ඕදාත මාංජේස්ත ප්‍රභාස්වර ෂත්ගන රශ්මි මාලාවෙන් විහිදුව විහිදුවා බැබලේ. උන්වහන්සේගේ නෙත් දෙක දිහා බලනකොට නිල්වන් නෙත් දෙකින් බුදු ගුණ ධාරාව මෛත්‍රී කරුණා ධාරාව ඇදහැරෙනවා. මම හිතුවා මා මොනවා පුදන්ට දානේ මේ බුදුන්ට. මට වෙන කිසිම දෙයක් නෑ උන්වහන්සේට පුද කරන්න. මා ළඟ තිබුණේ දේවිවරුනි ඔබලාට සරසන්ට ගේන මල් ටික විතරයි. ඒත් ඔබලාට මේ මල් ටික නොගෙන ආවොත් මට දඬුවම් ලැබෙවි. මගේ ජීවිතයත් තුරන් කරන්න. එහෙත් දේවි වැරුණි. අද මගේ ජීවිතය ඔබලා රාජාන ක්‍රියාත්මක කරලා නැති කරන්න. මාව බෙල්ලකසා මරා දමන්න. එහෙත් දේවියනි. ඔබලා එසේ මට කළත් මම අද මහා වාසනාවන්ත පින්වන්තියක් වෙලායි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සෞම්‍ය වූ දහම ශ්‍රවණය කළා. ඒ දහම මම හදවතේ දරාගත්තා. ඒ දහම අනුව මම ඒ ධර්මයේ ස්ථිරවම හදවතේ පිහිටවා ගත්තා. මගේ හිතේ දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල් වෙන සද්ධාව තියෙනවා. බුද්දේ අවිච්ඡප්පසන්නේන සමන්නාගතු. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන මගේ හදවතේ පුදුමාකාර විදිහේ සතුටක් අද තියෙනවා. ධම්මේ අවිච්ඡ පසන්නේන සමන්නාගතෝ. ධර්මයේ කෙරෙහි නොසෙල් වෙන සද්ධාව මට ඇති වුණා. ඒ විතරක් නෙවෙයි දේවි වරුණේ. සංඝේ අවිච්ඡ පසන්නේන සමන්නාගතෝ හෝමි. මහා සංඝ රත්නයේ කෙරෙහි නොසෙල් වෙන්නා වූ සද්ධාව මගේ හිතේ පිහිටියා. මා දැන් සම්මා සම්බුද්ධ ශාසනයේ ස්ථිර ආර්ය ශ්‍රාවිකාවක්. මට දැන් මේ සසර ගමන බොහොම කෙටි. මා සසර ගමන කෙටි කරගත්තා. දුක කෙලවර කරගත්තා. මට තව ටික දුරයි යන්න තියෙන්නේ. සෝවාන් මාර්ගඵලය ලබා ගත්තාම කෙනෙකුට තව මේ සංසාරේ උප්පත්ති හතක් පමණයි ඉපදෙන්න පුළුවන් වෙන්නේ. සත්තුක්කත්ත පරමෝ කියලා කියන්නේ ඒකයි. ඒ ආත්ම හතක් කෙලවර කරලා ඉන්මෙහා අනිකුත් මාර්ගඵල ලබාගෙන රහත් භාවයෙන් අමා මහ නිවන් දකිනවා. මෙන්න දේවිවරු ඔක්කොටම නිකම්ම සාදුකාර දෙවුණා. ඒ පාර ඒ දේවිවරු කියනවා සාමාවතී දේවිය ඇතුළු අය. අනේ කුජුත්තරාවෙනි. ඔබ මහා පුදුම ශ්‍රේෂ්ඨ කාන්තාව. ඔබ අද අපේ මල්ලම්මා නෙවෙයි අද අපේ බුදු අම්මා. ඒ නිසා මාතාවෙනි අනේ ඔබ ඔය ප්‍රශංසා කරන ඔය වර්ණනා කරන බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ සරණයන්ට අපි කැමැති. අපිත් ඒ තුනුරුවන් අඳුනා ගන්නට කැමැති. අනේ අපටත් මේ ධර්මය දේශනා කරන්න අපි ශ්‍රවණය කරන්න කැමතියි. දේවී වරුනි වෙනදා සිටිය කුජුත්තරා මල්ලම්මා පමණක් නෙවෙයි අද මම. අද ආර්ය ශ්‍රාවිකාවක්. අද මං ඔබලාට වඩා ශ්‍රේෂ්ඨ ගුණයක පිහිටපු කෙනෙක්. එනිසා ඒ ධහම මටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඒ දහම ඔබලාට දේශනා කරන්නට නම් මට ආසනයක් පනවා දිය යුතුයි. ඒ ආසනේ කොහොමද පනවන්නේ? සුදු වස්ත්‍රයක් එලලා සකස් කරන්න උස්තනකින්. එතන තිබුණ උසම ආසනේ පිහදාලා පිරිසිදු කරලා සුදු වස්ත්‍රයක් එළුවා. සුදු වස්ත්‍රේ එලාපු වාසනේ ඇය බද්ද පරියාංකෙන් වාඩි වුණා. මට විජිනි පත්‍රයකුත් දෙන්න කිව්වා. මොකද ඒ රාජ අන්තපුරේ දේවී වරුන්ගේ උස්නය නිවාගන්ට විජිනි පත්‍ර තියෙනවා ඒ අය ළඟ. ඒක විජිනි පත්‍රයකුත් දෙන්න කියලා ඉල්ලා සිටියා. දැන් මේ විජිනි පත්‍රයත් අරගෙන බද්ද පරියාංකෙන් සුදු ඇඳුමින් සැරසී සිටින ම්‍යාර්ය ශ්‍රාවිකාව තමන්ගේ හිතේ පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩෙමින් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ নমස්කාර කරලා ධර්මයේ දේශනා කරන්න ආරම්භ කළා. ඒ ධර්මයේ දේශනා කරලා අවසාන වෙනකොට සාමාවතී දේවිය ඇතුළු 500ක් දේවිවරු සියලු දෙනාම ඒ ධර්මය ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ අය අර විදිහටම තමන්ගේ ශරීරයේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන සත්‍ය අවබෝධය ලබා ගත්තා. මේ ලෝකේ අපට පාප ධර්ම අකුසල ධර්ම සිදුවෙන්ට මූලික හේතුව වෙන්නේ මේ ශරීරය මමය මගේ කියලා ගන්න වැරදි මිත්‍යා දෘෂ්ටියයි. ශරීරය මම මගේ කියලා හිතාගෙන ඉන්න තාක් කල්ම අපේ හිතට පහළ වෙන්නේ අකුසල්මයි පව්මයි. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට පමණයි මේ ශරීරය මා පෙර ආත්මයේ ඉඳලා මෙලවට ගෙනාවෙත් නැහැ. මේ ශරීරය මා මෙලවින් පරලොවට යනකොට ගෙන යන්නෙත් නැහැ. එතකොට මෙලවට ගෙනාවෙත් නැති මෙලවින් ගෙනියන්නෙත් නැති මේ ශරීර කූඩුව කොහොමද මම කියන්නේ? කොහොමද මගේ කියන්නේ? ඒ తాවිකාලික දෙයක්. මේ ශරීරයේ තියෙන කෙස්තික ඉහළින්ම බැලුවොත් කෙස්තික තියෙන්නේ කෙස්තිකත් මම නෙවෙයි මගේ නෙවෙයි. කෙස්තිකත් අනිත්‍යයි දුකයි අනාත්මයි හිස් දෙයක්. ඒ වගේම මේ ශරීරයේ පිටින් තියෙන ලොම් ටික මේ ශරීරයේ තියෙන හැම මේ ශරීරයේ තියෙන මස් ටික මේ ශරීරයේ තියෙන ලේ ටික මේ ශරීරයේ තියෙනා වූ ඇට ටික මේ ශරීරයේ තියෙන ඇට මිදුළු ටික මේ ශරීරයේ තියෙනා වූ මොළය ඒ වගේම සෙම් සොටු සැරව ආදී දේවල් මල මුත්‍රාදිය ඒ වගේම හදවත පෙනහැල්ල වකුගඩුව ආමාශය බඩවැල් මේ සියල්ලක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ඒවා පිළිකුල් කොට්ටාස 32ක් පමණයි. ඒ වගේම මා ලෝය දකින S2 ඒ වගේම සද්ධාන කන් දෙක ගඳ සුවඳ ගන්න නාසය ඒ වගේම රස බලන මේ දිව ස්පර්ශ ලබන මේ සම මේ සියල්ලක්මත් මම නෙවෙයි මගේ නෙවෙයි මේ සියලුම කොටස් කොටස් රාශියක් පමණයි වාහනයක තියෙනා වූ කෑලි කෑලි එකතු කරාම රතයක් කියනවා මිසක් එය සම්පූර්ණ වෙච්ච නිකම්ම මෙවිච්ච රතයක් නෙවෙයි. ඒ නිසා මේ සියල්ලක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ නිසා මේ රතය වගේමයි මේ ශරීරයක් කියලා අවබෝධ වුණා ඒ සියලු දෙනා සෝවාන් මාර්ගඵලය ලබාගත්ත ආර්ය ශ්‍රාවිකාවෝ බවට පත් වුණා. දැන් මේ සිද්ධිය මෙහෙම වුණා නමුත් අවසානයේදී උදේන රජතුමා තව බොහොම ලස්සන තරුණියක් දැකලා ඒ ගැන අහලා ඇය විවාහ પ્રાપ્ત කරගත්තා ඒ මාගන්දි කියන පවුලේ මාගන්දි කියන දියණියයි කුමරියයි ඇය විවාහ කරගෙන ආවන් පස්සේ ඇය දකිනවා මේ අන්තපුරේන සාමාවතී ඇතුළු අය බුදුරජාණන් වහන්සේට උදේහවා දවල් වන්දනා කරනවා. බුදුගුණ කියවනවා. ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ අය බුදුන් එක්ක ඉන්නේ. බුදුන් කියලා කියන්නේ මගේ මේ විවාහිත පෙරදී මගේ ජීවිතේට නිନ୍ଦා අපහාස කරපු කෙනෙක්. මගේ ශරීරය හරියට අසෝචි පුරවාපු විචිත්‍ර කරපු කලයක් වගේ නිඳා කරපු කෙනෙක් එවැනි කෙනෙක් මගේ වෛරකාරයෙකුට වදින පුදන මුන් ඔක්කොම මගේ වෛරකාරයෝ කියලා සාමාවතී දේවිය ඇතුළු සියලු දෙනාම විනාශ කිරීම සඳහා නෙක් විදිහේ උපක්‍රම යෙදුවා. දිනක් සිරියන් ගබඩාවේ රජතුමා සාමාවතී දේවියත් සමග සිටින සිරියාන් ගබඩාවට වීණාවකට ඇතුල් කරලා නාගේ ගෙනලා තිබුණා මේ සාමාවතීව දස්ත කරලා මරන්න කියලා. ඒ වගේම සාමාවතී දේවිය නිදන ඇතිරිල්ල උඩට කාඹිලියා කොළ වේලලා අඹරලා ඒවා කුඩු ගෙනල්ලා ඉහලා දැම්. ඇගේ මුළු ශරීරේම කාස්තයක් හැදුනා. මෙආකාරයට නොඑක් විදිහේ උපක්‍රම යෙදුවා සාමාවතී දේවිය විනාශ කරන්න. බැරිම තැන ඇය තමන්ගේ රාජ සේවකයෝ ගෙනල්ලා ඒ අයට පඳුරු පාක් කුඩන් දීලා ඇය සිටියේ උඩුමහන් තලාවකේ 500 දෙනා ඒ ලෑලි වලින් සකස් කරපු මේ મંદિરේ ඒ ලී කණු වල තෙල් රෙදි කඩමාළු ඔක්කොම පටලවලා මේවට ගිනි තිබෙව්වා. සහාමාවතී දේවිය ඇතුළු 500 දෙනාම ගිනි අරගෙන අලු බවට පත් වෙලා ගියා. දැන් මේක මුළු මහත් නුවර පුරාම පැතිරී ගියා මේ අපරාධය ගැන. බුදුරජාණන් වහන්සේටත් මේක ආරංචි වුණා. උදේට රජතුමා බොහොම සිත් වේදනාවෙන් මේ මාගද්දියාව ඇතුළු ඇයගේ પરම්පරාවම නැති කරන්න ඕන කියලා මේ ඇතිවෙච්ච ක්‍රෝධය නිසා තරහ නිසා උපක්‍රමශීලීව ඒ මාගන්ධ්‍යාවත් ඇයගේ પરම්පරා සියව දෙනාමත් ගෙන්නලා මහා වලක් කපලා ඒකට බස්සලා උඩින් පිදුරු දාලා ඒ සියව දෙනාමත් මරා දැම්මා අවසානයේදී බුදුහාමුදුරුවෝ ළඟට යනවා මොහු මේ සිද්ධිය ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී මේ ගාථාව දේශනා කළා. අප්පමාදෝ අමතබදම් පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති යේ පමත්තා යතා මත මහරජ මේ ලෝකේ යම් කිසි කෙනෙක් ප්‍රමාද වෙමින් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ පාප කර්ම කරමින් පංච දුෂ්චර්ය කරමින් ජීවත් වෙනවා නම් ඒ අය ජීවත් වුණත් ඇවිදින මලකඳන් හා සමානයි. ඒ ඇවිදින මලකඳන් යම් කෙනෙක් දස කුසල් කරමින් සුචරිතයේ හැසිරීමෙන් අප්‍රමාදව ජීවත් වෙනවා නම් ඒ අය මිය ගියත් ඒ අයගේ ගුණ නාමයේ ලෝකේ ජීවත් වෙනවා ඒ නිසා ඒ අය මිය ගිය ජීවත් වෙන අයයි. අප්‍රමාදෝ අමතපදං කියලා වදාළ ඒකයි අප්‍රමාදව පින්කම් කරන කුසල් කරන අය අමෘත පදේ හෙවත් නිර්වාණ පදේ ස්පර්ශ කරනවා. පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදයෙන් ජීවත් වෙන පව් කරන අය මාර පදේ මරණේ ස්පර්ශ කරන්නා වූ අය ඒ වගේම අප්‍රමත්තාන මීයන්ති අප්‍රමාදව ජීවත් වෙන අයගේ ශරීරයේ මිය යන්න පුළුවන් එහෙත් ඔවුන්ගේ ಗುಣ ශරීරය ಗುಣ කාය මිය යන්නේ නැහැ. යේ පමත්තා යතා මතා යමෙක් ප්‍රමාදව ජීවත් වෙනවා නම් ඒ අය මල කඳන් හා සමානයි. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතං විශේෂතෝ ඤත්වා මෙන්න මේ ධර්ම කාරණාව පිළිබඳව විශේෂයෙන් තමන්ගේ මනසින් තේරුම් අරගත්තනම් අපමා ධම්මි පණ්ඩිතා මේ අය මහා පණ්ඩිතයෝ ඥානවන්තයෝ ඒ අප්‍රමාදව ජීවත් වෙන ඥානවන්තයෝ අප්‍රමාදේ පසංසන්ති අප්‍රමාදව කරන කුසල් නිසා ඒ අය සමාජයේ ලෝකයේ මහත් වූ ප්‍රශංසාවට ලක් වෙනවා ප්‍රසාද ලැබිය යුත්තෝ බවටපත් වෙනවා අරියාණං ගෝචරේ රතා ඒ අප්‍රමාදෝ වාසනාවන්ත පින්වතුන් අරියාණං ගෝචරේ රතා ආර්ය પરම්පරාවේ ඇලී වාසය කරන්නා වූ අයයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ ළඟදී දේශනා කරනවා "ජේ ධායිනෝ සාතතිකා නිච්ඡං දල්ල පරක්කම යම් කිසි කෙනෙක් නිතරම නිරන්තරයෙන්ම සමාධි භාවනා වඩමින් ඒ වගේම ධාන වඩමින් ධානයෙන් නොපිරිහි ජීවත් වෙනවා නම් නිච්ඡං දල්හ පරක්කම නිතරම දැඩි වීරියෙන් යුක්තව ශාසනයේ ගුණධර්ම වල ආධ්‍යාත්මික ශක්තිය වඩාගෙන ජීවත් වෙනවා නම් ඒ අය ඥානවන්තයෝ දීලා එයාට කියනවා මේ ශාසනයේ නමක් දීරයෝ කියලා දීරයෝ කියන්නේ වීරයෝ කි ඒ වීරයෝ නිතරම ස්පර්ශ කරනවා මේ ලෝකයේ භෞතික වශයෙන් කාටවත් ස්පර්ශ කරන්න නොහැකි පුසන්තු නිබ්බුති පුසන්තු නිබ්බුති නිර්වාණය ස්පර්ශ කරනවා එයයි නිර්වාණය ස්පර්ශ කරන අය ඒ අය මේ භෞතික ලෝකයේ පිළිබඳව ඇලීමක් බැඳීමක් ගැටීමක් මුලාවක් ඇත්තේ නැහැ ඒ නිසා ඒ අයට කියනවා ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාව යෝගක් හේමං අනුත්තර නිර්වාණයට සුදුසු නියම ප්‍රතිපත්තියේ යෙදුනා වූ ශ්‍රේෂ්ඨයෝ ඒ නිසා රජතුමනි ඔබ දුක් නොවන්න ඔබ වේදනා නොවන්න හොඳ ඔබගේ ඒ අගබිසව සාමාවතීවරු ඇතුළු දේවීවරු 500 ඔබ නොදැන සිටියත් ඒ සියලු 500 මගේ දැරියෝ මගේ දැරියෝ 500ක් ඒ අය කුජුත්තරා කියන මල් අම්මගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා මගේ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් මාර්ගඵලයටපත් වෙලා නිර්වාණය ස්පර්ශ කරපු අය. පුසන්තුනි බුතින් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී මේ නිර්වාණය ස්පර්ශ කරන්න කියන අවවාදය කරනවා. කොහොමද අපි නිර්වාණ ස්පර්ශ කරන්නේ? නිර්වාණය අපේ අතින් ස්පර්ශ කරන්න බෑ. අපි මේ මසස් දෙකෙන් ස්පර්ශ කරන්න බෑ. අපේ සවන් මතින් ඒ නිර්වාණය ලැබීමට අවශ්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. හැබැයි කන් දෙකින් නිර්වාණය ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ නිර්වාණය ස්පර්ශ කරන්න බෑ. එහෙනම් නිර්වාණය ස්පර්ශ කරන්න පුළුවන් කොහොමද? ඒ ස්පර්ශ කරන්ට නම් තමන්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස මේ සත් ඉන්ද්‍රියන් පාලනය කරගන්න ඕනේ. පාලනය කරගන්නේ මොනවැන්ද? සීලෙන්. ඒකයි බුදුදහමේ මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීලය සීල දස්සන සම්පන්නන්. ඔබ ඉස්සරවම මේ නිර්වාණ මාර්ගයට බහිද්දනම් හොඳ සංවරයක් කාය සංවරය සහ වාක් සංවරය හදාගන්න ඒ වගේම දස්සනං යන්ත තියෙන අවසානම නැවතෙන තැනෙහිවත් නිර්වාණ භූමිය නැමැති දර්ශනය ඔබගේ මනසට අරගන්න සීල දස්සන සම්පන්න ධම්මට්ටං සත්‍ය වාදී ධාර්මික කෙනෙක් බවට පත් වෙන ධර්මය අහන්න පුළුවන් තරම් අද මේ සමාජයේ බොහෝ දෙනාට මේ ධර්මයේ ඕන තරම් අහන්න තිබුණත් අහන්නේ නැහැ. ඒ අහන්නේ නැතිකම තුළ තමයි අද මිනිස්සු මිනිස්කම තේරුම් ගන්න නැතුව මිනිසා මිනිසාට එරෙහි වෙලා සටන් වදින. අද විනාශ කරගන්න. ඒ නිසා මොන જાතියේ මොන ආගමේ මොන කුලයේ කෙනෙක් වුණත් මොන රටේ කෙනෙක් වුණත් මේ උතුම් නෛර්යානික සද්ධර්මය අසන්න ශ්‍රවණය කරා. මේ ධර්මයේ තේරුම් ගන්නට උත්සාහ කරා. මේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න වැරවීරිය වඩන්. ධර්මයත් එක්ක ජීවත් වෙනවා නම් ධම්ම පීති සුඛංසේ. ධර්ම ප්‍රීතියෙන් ඉන්න කෙනා හැමදාම සුවසේ සැපසේ වාසය කරමු. ඒ වගේම ධර්මයෙන් ජීවත් වෙන කෙනා හරියට අර වැස්ස වෙලාවට වර්ෂා වෙලාවට කුඩයක් ආරක්ෂාවට ලැබෙන්නා වගේ ධර්මයේ රකින්නා ධර්මයෙන්ම ආරක්ෂා ධම්මෝ හැවේ රක්කති ධම්මචාරී ධර්මයේ රකින්නා ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා චත්තං මහන්තං වියවස්ස කාලේ හරියට වැස්ස වෙලාවට චත්‍රයක් ඉහලා ගත්තා වගේ ඒ සානිසංසේ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී මේ ආනිසංසය දන්නා වූ ධර්මයේ හැසිරෙන්නා උතුම් පුජ්‍යලයා කවදාවත් මෙලවින් පරලොවට යන විට සතර අපායකටපත් වෙන්නෙම නැහැ එයාපත් වෙන්නෙම සුගතියක ස්වර්ගයක මනුස්ස ලෝකික දිව්‍ය ලෝකික බ්‍රහ්ම ලෝකික ඉපදෙමින් ඊතා ඉක්මනින් එයා නිර්වාණය ස්පර්ශ කරනවා. නිර්වාණය කියන්නේ මොකද්ද? තණ්හාවෙන් තොර වුණේ යම් තැනකද එතන නිර්වාණය. යම් තැනක අපේ ඉපදීමට හේතු වෙන ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ මන්ද මාන ආදී ක්ලේශයන් ප්‍රහීනත්වයටපත් කරාද එතන විතරාගිකව වතු වෙනවා. එතන විිත දෝෂී බව ඇති වෙනවා, විිත මොහි බව ඇති වෙනවා. විතරාග වීත දෝෂ වීත මොහි තත්ත්වයටපත් වීමෙන් සියලු සංසාර දුක් වලින් අත මිදී ලබන්නා වූ සදාකාලික අමාමහා නිර්වාණය ස්පර්ශ කරන වාසනාවන්ත භාග්‍යතුන් වඩපත් වෙනවා. ඒසා මහරජ ඔබගේ දේවීවරු ටික ඔක්කොම දැන් ස්වර්ගයක සුගතියක ගිහිල්ලා උප්පත්ති ලබාගෙන ඉන්නවා. ඒ අය තම ආත්ම හතක් යනකොට මගේ මේ ශාසනික ධර්මය දෙව්ලොවේදී ශ්‍රවණය කරලා ඒ අය ඉතිරි මාර්ගඵල හේවත් සකදාගාමි මාර්ගය ලබා ගන්නවා අනාගාමි මාර්ගය ලබා ගන්නවා අරියත් මාර්ග ලබාගෙන අමා මහ නිවනින් සැනසීම ලබා ගන්න. ඉතින් රජතුමා බොහොම ප්‍රසාදයටපත් වුණා. රජතුමත් මේ ධර්මය අහලා තමන් ධර්ම මාර්ගයට පිවිසුණා තමන්ගේ ජීවිතේ අනවශ්‍ය කරන්නා වූ ලෞකික සැප සම්පත් භුක්ති විඳීම අතහැරලා ලෝකෝත්තර මාර්ගයට බැසගත් වාසනාවන්ත කෙනෙක් බවට පත් වුණා. අද මේ අපේ සමාජයේ ගිනිගෙන දැවෙන සමාජයේ මේ වගේ බලන්න දැන් ඊයේ පෙරේදා මහ විශාල විනාශයක් ආගමික ස්ථානයේ තමන්ගේ ආගමේ ඒ දෙවියන් සිහි කර කර හිතේ සතුටෙන් සාන්තියෙන් ඉන්න වෙලාවේදී ඔවුන් ජීවිතක්ෂේදපත් වුණා. එහෙත් ඇයි ඔය අය අර තමන්ගේ ආගමේ නාමයේ දෙවියන් සිහි කර කර ශරණයකින් මිය පරලෝකීය නිසා ඒ අය කවදාවත් එවැනි අපායකටපත් වෙන්නේ නැහැ. ඇයි ඔය ඒ අයගේ හිත තුළ දෙවියන් එවැගේම ධර්මය ඒ ශක්තිය තිබිච්ච නිසා. එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් එවැනි විනාශකාරී දේවල් අර දේවිය ඇතුළු 500 පෙර ආත්මේ කරපු අකුසල කර්මයක් ඉදිරිපත් වෙලා ජීවිතක්ෂයටපත් වුණා. එහෙනම් මේවා 아무තු දේවල් නෙවෙයි යම් කෙනෙක් යම් කර්ම කරා නම් සංසාර ගමනේදී ඒවා මේ ජීවිතයේදී විපාක විඳින්න අපි කාටත් සිද්ධ වෙනවා. ඒ වගේම අද කරන්නා වූ කර්ම අපට ඉදිරි ආත්මවලදී විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දුක් විපාක විඳින්න හේතු වෙන අකුසල පාප කර්ම වලින් අපි ජීවිතය තුරන් කරගනිමු. අපි පුළුවන් තරම් තම තමන්ගේ ආගම් වල තියෙනා වූ ಗುಣධර්ම සාර ධර්ම තේරුම් අරගෙන ධර්මානුකූලව ප්‍රතිපත්තියෙන් ජීවත් වෙමු. ඒ ධර්මානුකූලව ධර්මාන්තරණ ප්‍රතිපත්තියෙදිලා ධර්මයේ සත්‍ය අවබෝධ කරගෙන මේ ලෝක දුක් වලින් ඉපදීමේ දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන සියලු දුක්ඛයන්ගෙන් අත මිදී ලබන සදාකාලික උතුම් අමාමහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට අපි සියලු දෙනාටම මේ උතුම් ධර්මය උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ ගාල්ල කනම්පිටියේ පුරාණ අම්පිටියේ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්දම්ම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක අතිපූජ්‍ය කැගල් උඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් නිවන් වූ ධර්ම දේශනාවක දායකත්ව ලබා ගන්නට ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697 140. විදේශගතව සිටුපේ ඥාතිත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරහ ලබන මෙම ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සිල් දනාටම තෙරුවන් සරණයි. අද රාත්‍රියේ 8ට ප්‍රචාර වීමට නියමිත ධර්ම දේශනාව දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන ස්වාමින් වහන්සේ රාත්‍රියේ 8ට ධර්ම ශ්‍රවණය සඳහා එක්වන්නේ